ගැඹුරු ධර්මය. ගැඹුරු ධර්මය ඔබට අවබෝධ කරගන්නට ඔබට වටහා ගන්නට පුළුවන්ද? අද පටන් සෑම ඉරු දිනකම උදෑසනටට ප්‍රතිවේක්ෂා වැඩසටහන තුළින් අපි ඔබට ගැඹුරු ධර්මය එහෙම නැත්නම් අභිධර්ම පාඩමක් ඔබට ගෙන එන්නට සූදානම්. අද අභිධර්ම පාඩම ආරම්භ කරන්නට සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු.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 වෙනවා. මේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගත යුතු වෙනවා. මේ ජීවිතය තේරුම් අරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානයේ ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. මේ පළවෙනි සතියේ හින්දා අලුත් වැඩසටහනෙහි අපි ඒ පිළිබඳව කෙටි මතක් කිරීමක් අවසාන මතක් කිරීම මින්වසු ඒ පිළිබඳ මතක් කරෙන්නේ නැහැ. නිවන් මාර්ග දේශනා මාලාවේ අපි ධර්ම දේශනා 500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රවණය කළා. අපි පුංචි පුංචි ගවේෂණයන්, පරිශ්‍රණයන් සිදු කරා. බොහෝ දෙනාගෙන් අදහස් විමසලා බලනකොට මේ ධර්ම දේශනා මාලාව ඉතාම හොඳින් තමගේ ජීවිතයට යමක් එකතු කරගනිමින් හැමෝම ශ්‍රවණය කරන බව පේන්න තියෙනවා තිබුණා නමුත් ඒක එක සීමාවක නවතින බවයි වැඩිපුර දැනුනේ. උදේට බණ ඇහිීම බොහොම හොඳයි කියලා හැමෝම ධර්ම ශ්‍රවණය කරාට ජීවිතයට එකතු කරගන්න ප්‍රමාණය යම් ප්‍රමාණයකට නෑම නෙවෙයි තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය මදි. ඒ සඳහා යම් කිසි වැඩ පිළිවෙලක් තමයි මේ සකස් වෙමින් තියෙන්නේ සහ අපි ඒ තුලින් සමාජගත කරගත යුතු ධර්මතාවයන් සමාජගත කර ගැනීම සඳහා තමයි අපි අලුත් වැඩ පිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ. මේකේ හැමදාම සඳදා අඟහරුවාදා දවස් දෙක දැන් හෙට දවස සති සම්පදාන්නේ පිළිබඳව හෙටත් අනිද්දා දවස් දෙක ඒ සතියට තියෙන මාතෘකාව දින පහටම එක් මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාව තමයි මේ සතියේ ප්‍රත්‍යවේක්ෂාව මේ ශ්‍රවණය කරන්න ඇති ඊළඟ සතියේ වැටෙන්නේ සති සම්පදාන්නේ. එතකොට බදාද වෙනකොට අපි ඒ පිළිබඳ තියෙන සූත්‍ර පිටකයේ අටුවා ආදී ග්‍රන්ථ වලින් ලැබෙන ප්‍රයෝජනය නැත්නම් මූලාශ්‍ර මොනවද කියලා සාකච්ඡා කරනවා. මූලාශ්‍ර මොනවද කියලා කතා කරනවා. යම් ආකාරයකට තවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ඒකමතුකින් එතකොට ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා තම තමන්ට ඇති වෙන ගැටලු සහගත තත්ත්වයන් අපිට ඇති වෙන ගැටලු සහගත තත්ත්වයන් සාකච්ඡා කරන්න. ඉතින් ඒ පිළිබඳ අපිට මේ වෙනකොට දැනුම් දීලා තියෙන ගැටලු වලින් නමුත් ජනවාරි මාසය වෙනකොට සඳුදා ඉඳන් ඒ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කරනකොට ඇති වෙන ගැටලු මොනවද කියලා ලියලා එවලා සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා වැඩසටහනත් එක්ක ජනවාරි මාසේ ඉඳලා. ඉතින් සිකුරාදා වෙනකොට මේක අපි කොහොමද පරාර්ථය සඳහා යොදවන්නේ? කොහොමද අපි මේ ධර්මය තුළ ඉගෙනගත්ත ධර්ම කරුණ එකම ධර්ම කරුණක් ගත්තාම ඒක අපි කොහොමද තමනුත් යහපත් වෙලා අන් අයටත් ඒක ලබා දෙන්න කල යුතු දේවල් පිළිබඳව සමාජ කතිකාවතක් බවට ධර්මයේපත් වෙන්න ඕනද නැද්ද? සමාජයේ කතිකාවතක් කියලා කියන්නේ යම්කිසි ආකාරයක සම්මුතියක් යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් තියෙන්න ඕන අන්නේ වැඩපිළිවෙල ආරම්භ කළ යුතු තියෙනවා. එතකොට මේ කාරණා සියල්ල ඒක රාශී වෙනකොට අපි සෙනසුරාදා දවස් දෙක අපිට ලැබිලා තියෙන උරුමය පිළිබඳවත් ඒ වගේම අපිට බොහොම වටින කාරණාවක් තමයි අභිධර්මය කියලා කියන්නේ ධර්මයේ තියෙන ගැඹුරු කොටස් ඒවා තියෙන අවශ්‍යතාවය අපි අද හඳුනා ගන්නවා මොකද්ද කියලා. ඉතින් ඒවා සරලව අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන වැඩ පිළිවෙලක් ආරම්භ වෙනවා සෑම ඉරිදා දවසකම. ආය සමුදාය නම් එක ධර්ම කරුණක් අරගෙන ඒක ජීවිතයට එකතු කරගන්න වැඩ පිළිවෙලක්. ඉතින් මොකද එහෙම නැකරුවොත් අපි සුතා කියන තැනින් නවතිනවා. ඒ කියන්නේ ශ්‍රවණය කිරීමෙන් නවතිනවා. ධාරණය කිරීම මොකද අපි මේ දිනවල මේ වැඩසටහන් මාලාවේ ධාරණය කරගත යුතු ධර්ම කරුණු වෙනමම සඳහන් කරනවා කීප වතාවක්. මේ ටික මතක තියාගන්න ඕනේ දැන් ඉතින්. ඒ වෙලාවේ මතක තියාගන්න ඕන. ක්‍රියාකාරකම් කළ යුතු දේවල් මෙන්න මේ ක්‍රියාකාරකමට යන්න ඕන කියලා මතක් කරනවා. එතකොට උනන්දුව තියන අයට ඉක්මනින් යමක් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු කොහොමද අද දවසේ අපිට ඉදිරියට තියෙන එහෙමනම් අභිධර්මය පිළිබඳව හඳුන්වා දීමක් හඳුනා ගැනීමක් සිදු කරගන්න මොකක්ද මේ අභිධර්මය කියලා. පළවෙනිම කාරණාව තමයි කලින්ම එන තර්කය. තමයි මේක බුද්ධ දේශනාවක්ද නැද්ද කියලා. හරි. එතකොට එතනින්ම අපි කරන්නේ හුඟක් අය මේක ප්‍රතික්ෂේප කරනවා. කාලයක් මේ ලංකාවේ අභිධර්ම කියන එක වහ වගේ තිබුණා. මේ මෑත කාලෙක එක ස්වාමීන් වහන්සේ නමක් ඉතත් දැඩිව මේක ප්‍රතික්ෂේප කරා යම් ආකාරයකට සමාජගත වෙච්ච සමාජයට ඇත්තටම යහපතක් කරපු යම් ආකාරයකට ධර්මය සමාජයට දෙන්න ලොකු සේවයක් කරන්න ලොකු මගක් කියලා දෙන්න කටයුතු කරපු එක් ස්වාමීන් වහන්සේ නමක් අභිධර්මයේ කියන එකට විරුද්ධව තද බල වැඩ පිළිවෙලක් අරගෙන ගියා විරුද්ධව. ඉතින් ඒකෙන් බොහෝ දෙනාට මේ පිළිබඳව තියෙන උනන්දුව ගොඩක් අඩු වෙලා ගියා. ඉතින් මේකේ මූලාශ්‍ර සොයමින් සපයමින් ඉන්නවාට වැඩිය මේකෙන් සිද්ධ වෙන දේ මොකක්ද කියන එක බලාගත්තාම අපිට මේ ගැන තීරණයක් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේක අත නොගැසිය යුතු තරම් අමාරු දෙයක්ද කියලා තේරුම් ගත්ත හැකි මේකේ කාරණා මොකක්ද කියලා තේරෙනකොට අපිට උනන්දුවක් ඇති වෙන්න ඕන මේ ගැන හොයලා බලන්න. ඉතින් ඒකයි අද දවසේ අපේ අරමුණ මේක පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. කොහොම නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තේරුම් ගත යුතුව තිබෙන ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය. හරි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තියෙනවද නැද්ද අම්මාගේ ළඟ? අපි අම්මා කියන ගන්න යම් කිසි කොටසක් තියෙනවා. නේද? මේ ලෝකයේ තියෙන දේවල් වලින් අපි අම්මා කියලා වෙන් කරගෙන තියෙනවා. නේද? එතකොට අම්මා කියලා වෙන් කරගෙන තියෙන කොටස කොටසේහි පැහැදිලිවම තිලක්ෂණය තියෙනවද නැද්ද? තියෙනවා. එතන එතන රූපයක් තියෙනවා. එතන ඊට අමතරව වේදනා හට ගන්නවා. එතන සංඥා තියෙනවා. එතන සංස්කාර තියෙනවා. එතන විඥාන පේලියක් තියෙනවා. ඉතින් එහෙම ලොකු වැඩ පිළිවෙලක් එතන යනවා. මේ වැඩ පිළිවෙලට අපි කියනවා අම්මා කියලා. නේද? එතකොට මම අම්මා කියනකොට මට ඇති වෙන හැඟීම එක රූපයක් ගැන තව කෙනෙකුට තව රුපියක් ගන්නවා නේද? මම අම්මා කියනකොට අපේ වෙන කෙනෙක් අපේ අම්මටම පුංචි අම්මා කියලා කියනවා. නේද? ඒගොල්ලටම වෙන නමක් කියනවා නේද? ඒතර ওই වගේ ඉතින් නේද අපි කොස්කහ කියනකොට ඉංග්‍රීසියෙන් එකට වෙන නමක් කියන ඉංග්‍රීසි ජාතික. ඉතින් ওই වගේ මේකේ පොඩි පොඩි පැටලි වගේකුත් තියෙනවා. තියෙද්දිමත් අපිට මේ තියෙන වස්තුවේ ත්‍රිලක්ෂණය අපි ලාවට දකිනවා. අම අනිත්‍යයි කියලා දකිනවා. නේද? ඒක මොන නමකින් හඳුන්වුවත් කමන්නේ. ඒක අනිත්‍ය දකින්නයි කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඒ ඒ වස්තුවේ අනිත්‍යයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතකොට මේ අපි යම් කිසි ආකාරයක යනවා කියලා හිතනද අටමස්ථානය දැක ගන්න යනවා කියන හිතන අනුවත් පුරේට අපි යනකොට කවුරුන් හෝ පිරිසක් අටමස්ථානයේ වට කරලා ඇතුල් වෙන්න දෙන්නේ නැති වෙන තාප්පයක් ගහලා. දැන් මට අටමස්ථානයේ බලන්න නැතුව වටේ බලලා ඉන්න පුළුවන්. නේද? අපි කවදා හරි තේරුම් ගත යුතු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් ගත යුතුව තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය වර්ධවා ගැනීමට කියන සක්කාය දිට්ඨිය කියලා. පංච පාදානස්කන්ධය පිළිබඳ තියෙන වැරදි ගැනීමට කියනවා සක්කාය දිට්ඨිය කියලා. හරි. එහෙනම් පංච පාදානස්කන්ධයේ ඇත්ත අපේ මනසින් තේරුම් ගත යුතු තියෙනවා. නේද? එතකොට ඒකට ඇතුල් වෙන්න ඕනේ. හ්ම්. ඇතුල් වෙන්න. දැන් අටම ස්ථානය දැක ගන්න යන කෙනා අපි හිතමු ඇතුල් වෙන්න ඕනේ කියලා. ඇතුල් වුණාම ජයශ්‍රී මාබෝධිය පිළිබඳ දැනගෙන ඉන්න ඕනද නැද්ද? රුවන්වැලිසෑය මේ වගේ අය කියලා විස්තර දැනගෙන ඉන්න ඕනද නැද්ද? ඒවා ගිහිල්ලා හඳුනා ගන්න නම් නේද? අන්න එහෙම පළවෙනියෙන් රූප පිළිබඳ, වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, සංකාර පිළිබඳ, විඥාන පිළිබඳ දැකගන්න බලාපොරොත්තු වෙන කෙනා, අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන කෙනා ඒවා පිළිබඳ අසා දැනගෙන තිබිය යුතුයි. හරි? පාසලක විදුහල්පතිව ගිහිල්ලා හම්බෙන්න කියලා. ඊගා විදුහල්පතිගේ තොරතුරු ඔක්කොම දැනගෙන යන්න ඕනේ. නේද? මේ පැත්තෙන් තමයි යන්නේ කියලා. කලින් දැනගෙන තමයි යන්නේ ගිහිල්ලා තමයි දකින්නේ. අපි කවදාකවත් එයාව දැකලා නැත්නම් අපිට නොයේකුත් රූප තියෙනවා. එයා ගැන අදහස්, චේතනා තියෙන එක එක මේ වගේ එන්නද කට්ටිය කියනවා. මොන සුදු එක්කෙනෙක් මහතයි කොටයි මේ යන්නකෝ ඔක පැත්තට ඔළුව පිරලා තියෙන එකේ කියනවා. කියනකොට අපි ඒ වගේ කෙනෙක් මවාගෙන යන්නේ. නිශ්චිත එක්කෙනාව දකින තුරු අපිට එක එක රූප නැවෙනවා නෙමෙයි එයාගේ නමත් අපි දන්නවා එයා ගැන විස්තරත් ඔක්කොම දන්නවා ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කිව්වම අපි දන්නවා රූප 28ක් කියලා දන්නවා නේද වේදනාවල් සංඥාවල් ගැන අපි දන්නවා දැනගත්තට මේවා පිළිබඳව අපිට නිශ්චිතව තේරුම් ගන්න ඒකේ ලක්ෂණ තේරුම් ගන්න පුළුවන්කම ඇත්තේ නැති ස්වභාවයක් වෙන එකට බැස ගන්න ඕනේ නේද අන්න ඒ බැස ගන්නකොට ඒකට බැස ගන්නවා කියන්නේ අපේ මනසින් අපේ ශරීරය සහ ශරීරයේ තියෙන වැඩපිළිවෙල සම්පූර්ණයෙන් අපි ගවේෂණයක යෙදෙන්න ඕනේ. ඒකේ ඒවා මේවට හේතු මොනවද? මේවා නැති කිරීම මොනවද? නැති කිරීමේ මාර්ගය මොනවද? කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය පිළිබඳව යම්කිසි ආකාරයක දැනීමකට අපි එන්න ඕනේ. ඒ දැනීම Tamange තුල නෙමෙයි පංච උපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ අපිට කාය වේදනා හිත ධම්ම කියන පංච උපාදානස්කන්ධේ කොටස් හතරකට බෙදලා සතිපට්ඨාන දේශනාව සිද්ධ කරලා තියෙනවා. කයේ නැත්තම් රූපවල යථාභූත ස්වરૂපය දැන ගැනීම සඳහා කායානුපස්සනාවත් වේදනාවේ වේදනානුපස්සනාවත් සිතෙහි නැත්තම් විඥානයේහි චිත්තානුපස්සනාවත් ධම්ම කියන කොටසේ සිතුවිලි ආදීෙහි සංඥා සංස්කාරයන්ගේ ධම්මානුපස්සනාවත් විදිහට කොටස් පහකට කොටස් හතරකට බෙදලා තියෙනවා. ඉතින් මේ කොටස් වල ඇත්ත తත්වය දැන ගැනීම සඳහා අපි යන ගමනේදී අපිට අර තාප්පේ කඩාගෙන යන්න බෑ වගේ අටමස්ථානයේට අම්මා තාත්තා සහෝදරයා ආදරය කරන අය හරිද මේ කට්ටිය අනිත් තේරෙනවා අපිට අම්මාගේ අනිත් තේරෙන අපි දන්න අම්මා මැරෙනවා කොයි වෙලාවක හරි හරි අම්මා ලෙඩ වෙනවා කියලා ඒවා තේරෙනවා හැබැයි අම්මා කියන සීමාවෙන් එහාට යන්න බෑ හරිද? ඊට හැට මේක කඩා ගන්න බෑ. ඒ බැරි වෙන්නේ ඇයි? දරුවා කියන මම මම මේ හොඳම උදාහරණයක් කියන්නම්. ඔන්න අපි මරණානුස්සති භාවනාව කරනවා කට්ටිය. අපි කියනවා තමන්ගේ ජීවිතය ටික ටික ටික ටික සෙව වෙලා යන හැටි ඉස්ලාම කාමරයකට කොටු වෙන හැටි ඊට පස්සේ ස්පිතාලයකට ගෙදරට කොටු වෙන හැටි ඊට පස්සේ කාමරයකට කොටු වෙන හැටි ඇඳකට කොටු වෙන හැටි ඇස් පේන්නේ නැතුව යන හැටි මේ ඔක්කොම මෙනෙහි කරලා ඊට පස්සේ මරණයටපත් වුණාට පස්සේ කතා කරගන්න බැරුව හුස්ම ගන්න නැතුව ගිහලා ඊට පස්සේ මේක දිය වෙලා යන හැටි මේක ඉදිමිලා ඉදිමිලා නිල් වෙලා ඕජස් කරලා පණුව ගහලා පුපුරලා හැම එහෙම නේද මස් සහිතව ලේ සහිතව ඇටකොට්ට යනකම් දිරලා අන්තිමට හිස් කබල එක පැත්තක ඇට වෙන පැත්තක කකුල් ඇට වෙන පැත්තක මේ වගේ ලොකු විපර්යාසයක් වෙනවනේ අන්න ඒක සිද්ධ වෙන තුරු සිද්ධ වෙන තුරු මෙනෙහි කරන්න කියලා. ඉතින් මෙනෙහි කරපු කට්ටිය ඇවිල්ලා කියනවා. ආම්දුරනේ මම හොඳට මෙනෙහි කරා. ඒකල අපි කියලා යවන්නේ තමන්ගේ වගේම තමන්ගේ ළඟ ඉන්න අය ගැනත් මෙනෙහි කරන්න කියලා. ඇවිල්ලා කියනවා ඒක කරේ නෑ. මගේ වැඩේ නම් මම ඕන තරම් කරා. අනුන් ගැන කරේ නෑ. මම ඇයි අනුන් ගැන කරේ නැත්තේ? අනුන් ගැන කරේ නැහැ නෙවෙයි අනුන් ගැන කරන්න බෑ කියනවා. කරන්න බෑ කියනවා. ඇයි? ඒ සීමාව ඉක්මවා යන්න බෑ. හරිද? ඒ සීමාව ඉක්මවා යන්න බෑ. අන්න ඒනම් මට නිවන් දකින්න බෑ. ඇයි ඒකට කියනවා සන්තති ඝන නේද දරුවා කියන්නේ සන්තතියක් ගැලීමක් විතර තියෙන්නේ ඒක ඝනයක් විදිහට පේනවා අපිට උදාහරණයක් ඈතට පේන දිය ඇල්ලක් ඉරක් වගේ පේන්නේ. ඒතරේ ඝණයක් වගේ. නේද? කිට් වෙනකොට ගැලීම පේනවා. ළඟටම ගියාම දිය ඇල්ල නෑ වතුර විතරයි. දිය ඇල්ල අස්සට ගියොත් එහෙම වතුර විතරයි. නේද? ඉතින් අන්න ඒ වගේ මේ මේ පංච උපාදානස්කන්ධ ගුලිය කඩාගෙන ඇතුළට යන්න ඕන අපි. අන්න එහෙම ඇතුළට ගිහිල්ලා රූපයේහි අනිත්‍ය දකින වෙලාව වෙනකොට කියනවා අනිච්චානු පස්සනාව කියලා. හරි. වේදනාවේ අනිත්‍ය දකින වෙලාවට කියනවා අනිච්චානු පස්සන. අනුපස්සනාව කියලා කියන්නේ පරම අර්ථයේහි අනිත්‍ය දකිනකොට. හරිද? පරමාර්ථය කියලා එකක් එනවා. එතෙන්ටයි එන්න ඕන කරලා තියෙන්නේ. අම්මා තාත්තා සහෝදරයා ඥාතියා කියලා කිව්වහම ඒවා මොනවද? මම මේක පැහැදිලි කරන්නේ දුම් හිඳ දියැලෙන්. හරිද? මං අහනවා අපේ අත්තන්ගෙන් ලක්ෂපාන දියැලක් තියෙනවා, දුම්හිඳ දියැලක් තියෙනවා. දෙකම එකයිද දෙකක්ද? දෙකම එකයිද දෙකක්ද කියලා හුව හරි ගැටලුවක් වෙනවා. සමහර කය දෙකම වතුරනේ. දෙකම වතුරනේ. එහෙන් බලනවා දෙකම දෙකම එකයි. නේද? තුන් හිඳැල්ල කියලා එකක් තියෙනවා නම් කවුරු හරි කියයි එහෙනම් ඔයා ගිහින් එනකොට දුම් හදල්ලෙන් ටිකක් ගේන්න. අපේ ගෙදර ලස්සනයි නේද? ඒකෙන් කෑල්ලක් අපිට තියාගන්න බැරි නේද? ඉතින් ලීටර් පහක් ගෙනල්ලා ගෙදර තියලා තියෙනවා. බලනකොට මේ දුම් හදල්ලෙන් මං කෑල්ලක් ගෙනවා. එහෙම ගේන්න පුළුවන්ද? ඇයි ගේන්න බැරි? ඒක සැබෑවටම පවතින එක. ඒක ඇත්තටම නම් තියෙන්නේ වතුර. නේද? නමුත් ඒ වතුර හැමදාම වැටෙන හැඩයක් තියෙනවා. ඒ හැඩයත් එක විදිහට තියෙන එකක් නෙවෙයි. ඒක වෙනස් වෙනවා. නමුත් ඒකට ආවේනික හැඩයකට වැටෙනවා කියන්නේ එකම වතුර බින්දුවද හැම වෙලෙම තියෙන්නේ? නෑ. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එනවා. එන ඒවා එන්නේ අර පරණ එක ආපු එකට නෑදෑකමක් තියාගෙන. නේද? අන්න එතකොට ඒ නැවෙන හැඩයට අපි කියනවා දුහිල ඇල්ල කියලා. ආන් ඒක එතකොට සම්මුතියක්ද නැද්ද? නේද? අන්න එහෙම මේ ලෝකේ තියෙන හැම එකක්ම දැන් මේ පවන්නත්ත ගත්තාම මේකට අපි කියන පවන්නත්තක් කියලා. මං හෙට බනට එනකොට මේක දෙකට කඩාගෙන මිට අරන් එනවා. දැන් කියන්නේ මොකද්ද? මිටක් කියලා කියනවා. නේද? දැන් පවන්නත්තක් කියන්නේ එහෙනම් මේ පවන්නත්ත කියන එක හැදිලා තියෙන මේ කැලී ටික ඔක්කොම එකතු වුනහම අපි ඒකට කියනවා පවන්නත්ත කියලා. මේක කඩපු ගමන් මේ පවන්නත්ත කියන එක අහෝසි. නේද? මං ඊළඟ දවසේ මිට දෙකට තුනට පළලා ටී කැලක් අරන් එනවා චූටි. එතකොට කියනවා කෝටු කැලක් කියලා. නේද? ඒ විදිහට මේක බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියොත් ආය නොබෙදිය හැකි අංශු වර්ගයකට පත් වෙනවා. ඒවා වෙනත් අර්ථයක් ගන්නෙ නැහැ. හරිද? අනිත් ඒවා සකස් වෙන විදිහට වෙනත් අර්ථයක් ගන්නවා. එකම වස්තුවටත් එක එක වචන වලින් අපි කතා කරනවා. නේද? අපි එක්කෙනෙකුට සර් කියනකොට තව එක්කෙනෙක් යාර පුතා කියනවා. තව එක්කෙනෙක් ඒ වස්තුවටම ස්වාමියා කියනවා. තව එක්කෙනෙක් එයාට මාමා කියනවා. නේද? එතකොට නමුත් මේ ආකාරයට දැන් අපි ලී වලින්ම හදපුවා ගත්තොත් එකම ලී වලින් හදපුවාට ඒ වෙලාවකට අල්මාරිය කියන වෙලාවකට පුටුව කියන වෙලාවකට නේද? දමන මොන හරි කියන. හැබැයි මේ හැම එකකම තියෙන්නේ ලී නේද? අන්න ඒ වගේ මේ මුළු ලෝකෙම අරගෙන සම්මත වශයෙන් තියෙන ඒවා බෙද බෙදා බෙද බෙදා විමස විමසා විමස විමසා විමස විමසා බැලුවහම ඉතුරු වෙන જાති හතරක් තියෙනවා. හරි? එන්නේ ඊතු වෙන ධාතු වලට කියනවා පරම අර්ථ නැත්නම් පරමාර්ථ ධර්ම කියලා. හරි? අන්න ඒ පරමාර්ථ ධර්ම වල ත්‍රිලක්ෂණය කවදා හරි දවසක දකින්නකොට කියනවා අනුපස්සනාව කියලා. හරි? එහෙනම් කවදා හරි දවසක අපිට මේ පරමාර්ථ ධර්ම වල ත්‍රිලක්ෂණය දැකිය යුතු තියෙනවා. පරමාර්ථ ධර්ම විග්‍රහය තමයි අභිධර්මයේ ඊටාම් පැහැදිලිව තියෙන්නේ. හරි අභිධර්මයේ හදාරනකොට තේරෙනවා එහි තියෙන බොහෝ කරුණු අපිට සූත්‍ර පිටකේ තිබිලා හම්බ වෙනවා හරි එතකොට මේකේ තේරුම ඔක්කොම අභිධර්මයේ හදාරන්න ඕන කියන එකද කියන ප්‍රශ්නේ එනවා හරි අභිධර්මය හැදෑරීමේදී අපිට ලැබෙන ලොකු ලාභයක් වෙන මේක එක්තරා භාෂාවක් වගේ අභිධර්මය කියන එක භාෂාවක් ඉගෙන ගන්නවා වගේ වැඩක් හරිද ඇයි භාෂාවක් ඉගෙන ගන්න වගේ වැඩක් කියලා කියන්නේ? භාෂාවකට අදාළව මේ වචනේ අපි හැම වෙලෙම වගේ මේ පාඩම් මාලාවේදීම හැම වෙලෙම වගේ කියන දේක් තමයි මේක භාෂාවක් ඉගෙන ගන්නවා කියලා. භාෂාවක් ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? අපි ඉගෙන ගන්නකොට ටික ටික ටික ටික මේ වචනවල සද්ද හැනකොට අපිට අදහසක් එනවා. නේද? අපිට අදහසක් එනවා. හැඟීමක් එනවා. ඉගෙනගෙන නැති කෙනාට ඒ වචනේ શબ્ද ඇහෙනකොට අදහසක් එන්නේ නැහැ. චෛතසික. ඊළඟට අපිට අදහසක් එන්න ඕනේ. හරිද? එතකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව ජීවිතේන්ද්‍රිය මානසිකාර කියනකොට අපිට භාෂාවට අනුව අදහසක් එන්න ඕනේ. හරි. ගහ කියලා ඔන්න අදහසක් එනවා. අඹ කියනකොට හඳුනා ගැනීමක් තියෙනවා. නේද? අදහසක් එනවා. අන්නේ විදිහට අභිධර්මය කියන්නේ ජීවිතයේ සැබෑ தত্ত্বය නැත්තම් ගැඹුරු බෙදීම් පිළිබඳව වූ නැත්තම් පරමාර්ථ පිළිබඳව වූ විශේෂයෙන්ම ගත්තොත් පරමාර්ථ පිළිබඳව වූ භාෂාවයි. ඒක දැනගැනීමෙන් කොයි වෙලාවකවත් ධර්ම අවබෝධයට හානියක් වෙන්නේ නැහැ. ඒක ධර්මයේ විකෘති කරපේවා නැහැ. ඒක හැදෑරීමෙන් අපි දකින දෙයක් තියෙනවා ත්‍රිලක්ෂණ අවබෝධයට ලොකු පහසුවක් වෙනවා. ඒතර පරමාර්ථ ධර්ම විදිහට සම්පූර්ණයෙන්ම තියෙන්නේ අභිධර්මයේ කොටස් හතරකට බෙදලා. මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. ඒතර මුළු ලෝකෙම අපිට ධර්ම අවබෝධ කරගෙන සාරාංශගතව මේක කරගන්න හරිය පහසු වෙනවා මේ කොටස් හතරකට මේක බෙදලා තියෙන බව දැක්කම. චිත්ත කිව්වහම විඥානයයි. චෛතසික වලට වැටෙනවා වේදනා සංඥා සංකාර ටික. හරිද? එතකොට රූප කොටස වැටෙනවා කාය කියන කොටස. නිබ්බාණය කියන එක අපි පොඩ්ඩක් පැත්තකින් තියගහම චිත්ත චෛතසික රූප කියනකොට මොනවද වැටලා තියෙන්නේ? පංච උපාදාන ස්කන්ධය. ආයතරයක් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන ඒවා තේරුම් ගන්න ගියාම වේදනාව කියන චෛතසිකයේ ලක්ෂණයන් තේරුම් ගත්තාම වේදනානුපස්සනාව සිද්ධ කරන්න ගියාම බොහෝම පහසුයි. හරි? එතකොට රූපයන් ගැන හදාarලා තියෙන කෙනාට කායානුපස්සනාවේදී විශාල පහසුවක් තියෙනවා. සිත් 121 ගැන හදාarලා තියෙන කෙනාට චිත්තානුපස්සනාවේදී ඊටාම පහසුවක් වෙන බලන්න. මේ සතිපට්ඨාන දේශනාවේ තියෙන රාගං වා චිත්තං රාගං චිත්තංති පදානාති. ඊත රාගං වා චිත්තං ඊත රාගං චිත්තංති පදානාති. අර පැත්තෙන් අන් තියෙන අකුසල සිත් නේද? කුසල සිත්, මහාග්ගත සිත්, මහාග්ගතං වා චිත්තං මහාග්ගතං චිත්තංති පදානාති. අන්න මහාග්ගත සිත් මොනවද කියලා අපි ධර්මයේ තියෙනවා. හරිද? ඉතින් මේකෙදී අපි සූත්‍ර පිටකයත් අභිධර්මයත් හොඳින් සංසන්දනය කරමින් තමයි මේක ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? මොකද අපි අභිධර්මයේ ඉගෙනගෙන ඇති පළක් තියනවාද ත්‍රිලක්ෂණ අවබෝධයට හේතුවක් වෙන්නේ නැත්නම් නේද? මුළු අභිධර්ම පිටකේම අපි හදාරමු. තරහ යන එක අඩු නැත්තම්. ඒකෙන් ඇති පළක් පළක් නැහැ. නේද? එතකොට ඒකින්ද අපි උපරිම උත්සාහයක් දරන්න ඕනේ මේ පාඩම් මාලාවේදී බය නැතුව මම කියන සම්බන්ධ වෙන්න මම අපි අද හඳුන්වා දීමෙන් පස්සේ ඊළඟ දවසේ හැමදාම කටපාඩම් කරගත යුතු ටික කියනවා ටිකක් අමාරු වෙයි හරිද? නමුත් අමාරු වුණත් අමාරු වුණත් මූලිකව කරගත යුතු දේවල් ටික අපි සාරාංශගත කරගත්තාම අපිට මේක හදාරන්න බොහොම පහසු වෙනවා. දැන් අපිට තේරෙනවා අනුපස්සනා කියන්නේ අපේම තුල චිත්තචෛතසික රූප කියන කොහෙද තියෙන්නේ? මේ බඹයක් විතර වෙච්ච ශරීරයේ තියෙන ක්‍රියාකාරීත්වය. හරිද? එතකොට සිත් 121 ක්‍රියාකාරීත්වය මොනවද කියලා තේරුම් ගන්නකොට අපිට තේරෙනවා හොඳට තේරෙනවා මේවා වෙනස් වෙන හැටුත්පාද තితి බංග කියලා තන චිත්තක්ෂණයක් නේද? ඒතර චිත්ත විති අරගෙන බලනකොට තේරෙනවා චිත්තක්ෂණ නේද? චිත්තක්ෂණ වලින් හැදිලා තියෙන චිත්ත විතියක ස්වභාවය. එතකොට මට හොඳටම තේරෙනවා මේ චිත්ත විතිය හදාගත්තේ මම නෙවෙයි. නේද? මම මෙලෝඩියක් දන්නේ නැතුව හිටියේ. කවුද දන්නේ මේකේ වැඩ පිළිවෙල මෙහෙම එකක් කියලා. මගේ ළඟ සිද්ධ වෙන වැඩ පිළිවෙලේ යාන්ත්‍රණය තේරුම් ගන්නකොට එය මාගේ වැඩක් නෙවෙයි කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා. එය අනුන්ගේ වැඩකුත් නෙවෙයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මොනවද ඒතර තේරෙන්නේ? කරන්නෙක් නැත, කරවන්නේ නැත. ක්‍රියාවක් නම් ඇත. කරන්නෙක් නැත, කරවන්නෙක් නැත, ක්‍රියාවක් ඇත. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා පින්නත් මේ චිත්ත කියන 121ක් වූ සිත්. චෛතසික කියන 52ක් වූ ධර්ම. සිතුවිලි. හරි. එතකොට මේවා කුසල අකුසල වශයෙන් සම්පූර්ණයෙන්ම බෙදලා. ඒ ඒ සිත් ඒ ඒ චෛතසිකයන් සහ සිත් අතර තියෙන සම්බන්ධය. මොකද්ද මේ චිත්තචෛතසික කියන්නේ කියලා? මේ අපේ වැඩ පිළිවෙල තේරුම් ගත්තාම අපිටම වැටහෙන්න පටන් ගන්නවා මේන් අකුසල සිත් පහළ වෙනවා. මෙන්න කුසල සිත් පහළ වෙනවා. මෙන්න කාමසෝබන සිත් පහළ වෙනවා. කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එහෙනම් ඒකේ ලොකු ලාභයක් තියෙනවා. ඊළඟට මේකේ තියෙන අනිත් වැදගත්ම දේ තමයි ඒ කියන්නේ මේක අපි 121 ලොකු කාලයක් විග්‍රහ කර ඉන්නේ නෑ මම. හරි ඒක අපි පස්සේ කරගන්නවා. හරි යම් අදහසක් ඇති කරගන්නවා. මොකද භාෂාව ඉස්සෙල්ලා චුට්ටක් ඉගෙනගෙන නේද? උඩින් උඩින් තේරුම් අරගෙන පස්සේ ගැඹුර මුල ඉඳන් භාෂාවක් ගැඹුරෙන් ඉගෙන ගන්න කිව්වොත් මොකද වෙන්නේ? නේද? ටික දවසකින්ම වැඩි දෙනෙක් මොකද කරන්නේ? රසවත් කොටසට එන්නේ ඉස්සෙල්ලා අමාරු කොටස දැක ගමන් අනේ ඔන්නේ භාවනාව කරගෙන ඉන්නවා මොන අභිධර්මද බලන් ඉන්න ওই කතාව ওই පැත්තෙන් ආවේ නැත්තම් හරි භාවනාවක් කරගෙන ඉන්නවා මොන අභිධර්මයේද කියලා හිතනවා. නමුත් අපි ඒකින්ද මේක රසවත් ආකාරයට සිද්ධ කරන්න ඕනේ. කාටත් ගැළපෙන ආකාරයට. දැන් චිත්ත චෛතසිකයන් ගැන කතා කරද්දී මේ චෛතසික ධර්මයන් කියලා කියන්නේ අපි මෙන්න මෙහෙම කියමු නිකන් නිකන් අද අපි මේ හඳුනා ගන්න දෙයක් නෙමෙයි මේක ඇත්ත කතා කරගන්න ඕන හින්දා පසු අපි මේ පිළිබඳ ගැඹුරෙන් කතා කරමු. ඒ නමුත් මූලික සංකල්පයක් විදිහට මම මෙහෙම කියන්නම්. හොද්දක් හදනව නේද? හොද්දට රසයක් තියෙනවා. මේ රසය කියන එක හැදිලා හැදිලා තියෙන්නේ මොන වාගේ එකතුවකින්ද? ඒ රසය රඳා පවතින්නේ එකතු කරලා තියෙන දේවල් මත. මිරිස් වැඩි නම් මිරිස් රස වැඩි. නේද? කහ වැඩි නම් නේද? කර රස නිකන් 아무තු නේද? රසක් වැඩි. ලුණු වැඩි නම් ලුණු රස වැඩි. මේ ඔක්කොම සුසංයෝග වෙන ආකාරය අනුව තමයි ඒ ඒ රස උපදින්නේ. නේද? ඒ රසය කියන එක හැදෙන්නේ අර තියෙන දේවල් වල එකතුවේ එකතුවේ ප්‍රතිඵලයක් විදිහට. හරි. එතකොට උපරිම වශයෙන් 37ක් එකතු වෙලා චෛතසිකයන්. හරිද? ඊට අඩු ප්‍රමාණයක් එකතු වෙලා සිත් හැදෙනවා. දැන් තේරුම් ගන්න චෛතසිකයන් හේතු වෙලා චෛතසිකයන් ගන්නා අරමුණ සිත් ගන්නා අරමුණම ගන්න සිතත් එක්කම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක් තමයි චෛතසික කියලා කියන්නේ. හරි. ඒ වාගේ මිශ්‍ර වීමෙන් අපිට නොයෙකුත් සිත් ඇති වෙනවා. හරි. එතකොට අන්න ඒ ඇති වෙන මිශ්‍ර වීමෙන් ඇති වෙන ඒ කියන්නේ එතකොට ඒ ඒ චෛතසිකයන් යෙදෙන සහ ඒ ඒ සිත්වල සිත හැදෙන්න යෙදෙන චෛතසිකයන්. හරිද? අන්න ඒවට කියනවා සංප්‍රයෝග ණය. හරි. ඒක සංප්‍රයෝග වෙන හැටි. සංයෝග වෙන හැටි. ආන්ගේ දේවල් පිළිබඳ අපිට අභිධර්මයේදී අවබෝධයක් ලැබෙනවා. ණය කියන්නේ ක්‍රමය. එතකොට සිත් චෛතසිකත් එක් සිතක් හැදෙන්න එකතු වෙන චෛතසික ටික මොනවද? දැන් 52ක් තියෙනවානේ. ඒතර අපි දන්නවා. අපි හිතමුකෝ යම් කුසල මූල සිතක් හැදෙනවා. මොකක් හරි එක සිතක් ගන්නකො. එක සිතක් ගත්තාම ඒ සිත හැදෙන්න මෙන්න මේ ටික එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එන්න ඒ විදිහට ක්‍රමානුකූලව අපිට ඒ ක්‍රමවේද ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඒ ක්‍රමවේද ටික සාකච්ඡා කරනකොට ඒක මතක තියාගන්න පුළුවන් විදිහට කතා කරන්න පුළුවන්. හරිද? එන්නේ එහෙම කතා කරනකොට අපිට තේරෙනවා ආ ඒක හරි ලස්සන රටාවක් තියෙනවා. ඒ රටාවල් හඳුනාගත්තාම මතක තියාගන්න බොහොම පහසුයි. භාෂාවකට රටාවල් තියෙනවනේ. නේද? ගණිතයටත් රටාවල් තියෙනවනේ. එතකොට අන්න ඒ විදිහට මේ වාගේ චිත්තචෛතසිකයන්ගේ සංයෝග, සංප්‍රයෝග සිද්ධ වෙන හරි? ඒ කියන්නේ සංප්‍රයෝග වෙන විදිහ සහ සංග්‍රහ වෙන විදිහ. සංප්‍රයෝග කියලා කියන්නේ ඒ ඒ චෛතසිකයන් වලට ඒ ඒ සිත් යෙදෙන ආකාරය. හරි? එතකොට ඒ ඒ ඊළඟට ඒ එන්නේ එහෙම යෙදෙන ආකාරයන් පිළිබඳ තියෙන ක්‍රමවේද ටික අපි යම් විදිහකින් අපේ මනසට යොදාගත්තොත් භාෂාවක් ඉගෙන ගන්නවා වගේ අමාරුම ටික ඔය ටික. හරිද? ඒත් ඊට පෙර ආතුව සිත් පිළිබඳ අපිට සිතක නමක් කියනකොටම මේක මෙන්න මෙතනින් පැනනගින එකක් කියලා අදහසක් ඇති කරගන්න. ඒ ටික අපි වෙන් කරගෙන මතක තියෙන විදිහට කියලා දුන්නාම මතක තියාගන්න පුළුවන්. ඊළඟට චෛතසික ටික අරගෙන එක එක එක එක චෛතසිකයන්ට තියෙන ගුණයන් තියෙනවා ඒවට තියෙන ලක්ෂණයන් තියෙනවා ඒ ඒවට තියෙන ලක්ෂණයන් අරගෙන හරි උදාහරණයක් දෙන්න මම කියන්නම් ලෝභය කියන එක සහ ඡන්දය කියන එක දෙක දෙක හරි මොන හරි දෙයකට තියෙන ලෝභය සහ ඡන්දය කියන දෙක දෙකක් හරි ඒතර අන්න ඒ වගේ ඒ වාගේ තියෙන වෙනස්කම් මොනවද කියලා උදාහරණ සහිතව අපි සාකච්ඡා කරනවා. උදාහරණ සහිතව සාකච්ඡා කරලා අපිට හොඳ හොඳ අදහස් එන්න පටන් ගන්නවා අපේ සිත්වල උපදින සිතුවිලි පිළිබඳව. අන්න ඒවත් එක්ක මේවා මිශ්‍ර වෙන ආකාරය දැන් අපි මූලධර්ම ටික කතා කරනවානේ. මූලධර්ම ටික කතා කරාට පස්සේ අපි පුහුණු කරන්න ඕන භාෂාව. හරි. භාෂාවක් කලින් ඉගෙන ගත්තාම ඒ භාෂාව තුල පිළිබඳ සංඥාවෙන්ද නම් පුහුණු කරන්න ඕනද නැද්ද? අන්න ඒ පුහුණුව නොකර අපි කල් දානවා මේක. හරිද? මම මේ මූලිකව කියන්නේ මේක අමාරු දෙයක් නෙවෙයි කියන්නේ මම මේ උත්සාහ කරන්නේ. භාෂාවක් පසුව චතුරව කතා කරන්න පුළුවන් වෙනව නේද? ඊට පස්සේ බා ඒ භාෂාවට අදාළ වචන කියනකොටම අපේ මනසෙන් එතකොට අභිධර්මය නැගෙන්න ඕනේ නැగిලා යන්න ඕනේ. මූල ධර්ම ටික ඉගෙන ගත්තට පස්සේ යමක් කියද්දිම මෙන්න මේක වෙද්දි මොක මොනවද එකතු වෙන්නේ කියලා කියද්දිම මෙන්න මේ ටික හේතු වෙලායි මෙන්න මේ සිත හැදෙන්නේ කියන හැඟීම අපේ මනසින් එන්න ඕන. එහෙනම් ඒකම භාෂාවක් කියලා. කියේ භාෂාවක් ඉගෙන ගන්නකොට සිද්ධ වෙන්නේ දන්නවනේ අපේ මනසේ. භාෂාවක් ඉගෙන ගන්නකොට අපේ මනසේ මොකද වෙන්නේ? ඒකට අදාළ සංඥා උපදිනව නේද? අන්න ඒ වගේ ටික දවසක් පුහුණු කරනකොට මම මේ වැඩසටහනේදී පුහුණු කරනවා. ආ දැන් මෙහෙම හිතන්න බලන්න. මේකෙදි මොකද වෙන්නේ කියලා දැන් හිතන්න බලන්න. හරිද? ඊළඟ දවසේ අපි සිත් ගැන කතා කරනවා, චෛතසිකයන් ගැන කතා කරනවා එකිනෙක. ඒවා පිළිබඳව ආදාරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් සකස් කරලා දුන්නාම අපි කරන්න ඕනේ ඒවා නිවසේදී පුහුණු කරන්න ඕනේ. හරිද? එක එක එක කරගෙන පුහුණු කරන එක පුහුණු කරන්න පුළුවන්. බස් එහෙම යන ගමන. ගමනක් යන ගමන. හරිද? ඒ මොහොතේම තමන්ගේ මනසින් ඒක නැగిලා යන විදිහට කටපාඩම් කරගත යුතු තියෙනවා. හරීම රසවත් හරීම ආසහිතන ශේෂ්ත්‍රයක් තමයි මේ ශේෂ්ත්‍රය. ඇයි කවුරු ගැනද මේ දැනගන්නේ? අපි ගැන දැනගන්නේ. හරි ඒකින්ද ඒ ටික සාරාංශගත කරලා කතා කරපුවාම අපිට හරීම පහසු වෙනවා චුට්ටක් ඉස්සරහට මේක අරගෙන අරගෙන යන්න. ඊට පස්සේ ඔය තියෙන වේදනා සංග්‍රහ ආදී ඒ දේවල් වලදී අපි ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද සාරාංශයක් වශයෙන් කියන්නේ මේකේ තව තියෙන වටිනාකමක් ගැන අපි කතා කරමු. අපි දන්නවා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකායතන විසුද්ධි ආදි වශයෙන් තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි, ඥාන දර්ශන විසුද්ධි කියන්නේ නිවන් දකින සිතක ඇති වෙන වෙනස් වීම සහ පිරිසිදු වීම. විසුද්ධිය කියන්නේ පිරිසුදු වීමනේ. ඒතර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියන පියවර පසු කරාට පස්සේ තමන් වර්ධනය කරන කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන වර්ධනය කරන කෙනෙකුට ඊට පස්සේ තියෙනවා ditthi විසුද්ධිය කියලා කොටස. ditthi විසුද්ධිය කියන තැනට වැටෙනහම එයාට තමන්ගේ අම්මාව පේන්නේ නාම પરම්පරාවක් රූප પરම්පරාවක් විදිහට. නාම රූප ඒකේ පළවෙනි කොටස තමයි නාම රූප පරිච්ඡේදය. හරිද? එතකොට නාම රූප මේ නාම රූප දෙකක් කියන හැඟීමක්. මේක නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියන හැඟීමක් ජනිත වුනහම ඒකට ධර්මයේ සඳහන් වෙන උදාහරණය තමයි හරකෙක් හොයන්න යනකොට මරන්න කියලා කෙනෙක් හරකෙක් හොයන්න යනවා කියලා කියන්නේ. හරකව හම්බුනාම කියන්නේ හරකෙක් හම්බුනා කියලා. හරකව අල්ලගෙනකොට කියන්නේ හරක අල්ලගෙන. හැම ගහනකොට කියන්නේ මරනකොට කියන්නේ හරක මරනවා හරක හැම ගහනවා කියලා. අන්තිමට මස් ටික ගොඩ කරලා හන්දිය විගුණනවා. දැන් කියන්නේ හරක විගුණනවා කියලාද? දැන් වෙන චේතනාව තමයි මස් විගුණනවා කියලා. අන්න ඒ වගේ තමයි නාම රූප පිළිබඳව නිවැරදි දැනුමක් අපේ තුළට ආවට පස්සේ ඒක පුහුණු කරාට පස්සේ සිහියේ බුදුනාට පස්සේ අපි අපිට අන්න අයව නාම රූප පරම්පරාවක් කියලා දැනීම එනවා ඒ දැනීම තුළ වෙනත් කිසිදු එහෙම නෙවෙයි කියන අදහසක් කොයි වෙලාවකවත් එන්නේ නැහැ. සම්පති ඝණයක් විදිහට එන්නේ නැහැ. මේක බෙදිලා වෙන් වෙලා දැනෙන්න පටන් ගන්නවා. එතකොට අපි ළඟ තියෙන ලොකු කෙලෙස් ධර්ම ඝනවට තියෙන ඒවා බොහොම අඩු වෙලා යනවා. ඊළඟට නාම රූප પરම්පරාවත් බිලි බිඳි යන එකක් ගැලීමක් කියලා තේරෙනකොට හරි තවදුරටත් අපිට හිතෙන අනිත්‍ය ලක්ෂණ වැටහෙන්න පටන් ගන්නවා. ඊළඟට නාම රූප પરම්පරාව පිළිබඳව මේ ලෝකයම සම්මර්ෂණ වශයෙන් කැටිකොට එකට දැනෙන්න ඕනේ අපිට කවදා හරි තවසක සම්මර්ෂණ ඥානෙ උපදවා ගන්න. හරි? මේ සම්මර්ෂණ ඥානෙ උපදවා ගන්න නාම රූප කැටිකොට එකට දැනෙන කැටිකොට එකට දැනෙනවා කියන්නේ මොකක්ද දන්නවද? මතකද මම උදාහරණයක් කියනවා. අපි යනවා පාසලකට. හරිද? අන්න ඒ පාසලට යනකොට අපිට කියනවා ඉංග්‍රීසි භාෂාව පුළුවන්ද කියලා බලන්න කියලා කියලා. මම පළවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. දෙවෙනි ළමයාත් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. මේ වගේ 30ක් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. දැන් මේ 30ටම පුළුවන් කියලා එක හැඟීමක් අර 30ම කැටිකොට මට එනවද නැද්ද? අන්න ඒ වගේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ අර ඔක්කොම එකට කැටිකොට මගේ හිතට එකට අරමුණු වෙනවා. බොහෝ වශයෙන් ලෝකයෙන් වශයෙන්. එන්න මේ සම්මාසන ඥානය ඇති කරගන්න ගියාම අන්න චිත්තචෛතසික රූප කියන අදහස මොනවට ඉවහල් වෙනවා මොකද මගේ අම්මා ගත්තා තාත්තා ගත්තා සහෝදරයා ගත්තා අඳුරන අය ගත්තත් අඳුරන නැති අය ගත්තත් මගේ කියලා ගත් කොටස ගත්තත් මගේ නෝන කියන කොටස ගත්තත් මොන වගේ තියෙන්නේ ඕකමයි එහෙනම් අන්න බලන්න සංස්කාරයන් පිළිබඳ සියලු සංස්කාරයන් පිළිබඳව සියලු සංස්කාර කියනකොට ඔය ඔක්කොමයි තියෙනවා අන්න ඒවා පිළිබඳව සත්‍ය తත්වය අවබෝධ කරගන්න ගියාම අපිට ඔන්න අභිධර්ම ඥානය ගොඩාක් ඉවහල් වෙනවා. හරිද? ඊළඟට බලන්න ඊළඟට තියෙන බංගානුපස්සනාව කියන එකයි බංගානුපස්සනාව කියන්නේ උදයව ඥානය කියන එකයි ඇතිවීම නැතිවීම කියන එක. අන්නේ උදයව ඥානයේ தත්ත්වයටපත් වෙනකොට ඇතිවීම නැතිවීම දකින්නේ පරමාර්ථ ධර්මවල. හරිද? ඒ කියන්නේ සිතේ ඇතිවීම නැතිවීම, රූපේ ඇතිවීම නැතිවීම. නැත්නම් වේදනාවේ ඇතිවීම නැතිවීම, සංඥාවේ ඇතිවීම නැතිවීම. බලන්න මහා සතිපට්ඨාන දේශනාව අරගෙන එහි මූලදී කෙස්ලොම් නියද සම්මස්නහරට ඇතමිදුල කියලා තියෙනවා. නේද? ඉති අජ්ජත්තං වා බහිද්ධා වා කියලා දෙන තමන්ගේ කොටගත්ත කොටසේ. දැන් මම යම් කිසි පරමාර්ථ කොටසක් අල්ලගෙන මේ ඉන්නේ. යම් කිසි ගැලීමක් සිද්ධ වෙන පරමාර්ථ ධර්ම කොටසක් මම තදින් අල්ලාගෙන මොකද කරන්නේ? ඔහම හිටු කියලා මගේ කෑල්ල කියලා වෙන් කරගෙන ඉන්න. ඔහෙ හිටු කියලා අල්ලන් ඉඳ හදනවා. නේද? හිටිනවද ඒ වුණාට? නෑ මේක ගලනවා. මට විරුද්ධවම මට මගේ වසඟයට ගන්න බැරි විදිහට මේක ගලාගෙන යන මේකේ රූපය දියලා යනවා වේදනාව ඇති වෙනවා මට නවත්තන්න බෑ සංඥායනයව නවත්තන්නවත් පවත්තන්නවත් බෑ සංස්කාරයන් පවත්තන්න නවත්තන්න බෑ එහෙම නේද එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් මේ ශරීරය ආශ්‍රය කරගෙන සිද්ධ වෙමින් තියෙනවා නවතින්න කිව්වට නවතින්නේ නැහැ නවතින්න කිව්වට නවතින්නේ නැති මේ தත්වයේ තියෙන මේ සත්‍ය తত্ত্বය තේරුම් ගැනීම සඳහා මට මේ ditthi visuddhi සම්පාදනය කරගන්න ඕනේ. හරි. ඒකට samudaya වය කියන එක තේරුම් ගන්න යනකොට අර චෛතසික ධර්මයන්ගේ ගැලීම හරි ඊළඟට ඔකේදී මට කියන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා අර අපි කියවන ඉස්සෙල්ලාම නාම රූප පරිච්ඡේදනවා කියලා ඊළඟට තියෙන ඥානය තමයි පච්චය පරිග්‍රහ කියලා කියන්නේ. පත්‍ය පරිග්‍රහ කියලා කියන්නේ හේතු වැටහෙන ස්වභාවය. හරිද? හේතු විදිහට මේ ලෝකයේ තියෙන්නේ මොනවද? පටිච්ච සමුපාදය. හරිද? පටිච්ච සමුපාදයේ තේරුම් ගන්න ගිය තැනදී අවිද්‍යාව මිස වෙන හැටි. අවිද්‍යාව හේතු වෙලා තණ්හාව හැදෙනවා. අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාපත්‍ය සංඛාරා. සංඛාරපත්‍ය විඥාන විඥානපතන සංකාරපච්චය විඥානං කියන තැන. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර කියන තැන මොනවද මේ? අපි තුල තිබ්බ බොහෝ චෛතසික ධර්මයන්. නේද? එතකොට ඔය පටිච්චසමුපාද ධර්මය මේ මොහොතේ සියුම් සියුම්වත් සත්‍ය ස්වභාවයක්. මේ මොහොතේම අපි තුල තියෙන චෛතසිකයන් හේතු වෙලා විඥාන පහළ වෙනවා. හරිද? එතකොට ඒ වගේම භවගාමී ගමනක් ගත්තත් ඒක තුලත් ඒ ලස්සනය තියෙනවා. හරියට මොන වගේද? වැලි ගොඩක් ගත්තත් වැලි, වැලි බාල්දියක් ගත්තත් වැලි, වැලි කෝප්පයක් ගත්තත් වැලි, වැලි ඇටයක් ගත්තත් වැලි. නේද? එතකොට වැලි ඇට වලින් හැදිලා තියෙන වැලි බාල්දිය කිව්වහම ඒක ඒකෙත් වැලි වල ලක්ෂණ තියෙනවා. නේද? වැලි කැට වලින් හැදිලා තියෙන වැලි ගොඩ කිව්වහම ඒකෙත් වැලි වල ලක්ෂණ තියෙනවා. නේද? ඔක්කොම ගත්තහම ඒ ලක්ෂණය තියෙනවා. ඒ වගේ පටිච්චසම්පාද ධර්මය කියලා කිව්වම යෙදෙන්නේ නැති තැන නෑ. ඒතර පටිච්චසම්පාද ධර්මය තුලින් අපි පත්‍ය පරිග්‍රහ ඥානය විග්‍රහ කරගන්න ගියාම අපිට පැහැදිලිවම මෙන්න මේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය දන්න කෙනාට ලොකු පහසුවක් තියෙනවා. කාංකා විතරණ විසුද්ධිය කියලා පිරිසුදු බව ඇති කරගන්න ගියාම ලොකු පහසුවක් තියෙනවා එයාට. ඉතින් මම මේවා අද කියනකොට පාඩම් පැටලි සහගත වෙයි. නමුත් මේවා එකින් එක අපි මට අද ඕන කරන්නේ මේක තියෙන වටිනාකම කියන්න විතරයි. මේක ඇයි අපිට බැරි කරන්න කියන එක ගැනත් අපි සාකච්ඡා කළ යුතුම තියෙන ඇයි අපිට මේක කරන්න බැරි. මේ සඳහා අපිට උනන්දුවක් ඇති වෙන්න ඕනේ. මම නීති ශාස්ත්‍රය හදාarලා තියෙන සමහර අය. සමහර අය ගණිත ශාස්ත්‍රය හදාarලා තියෙනවා. සමහර අය වෛද්‍ය ශාස්ත්‍රය හදාarලා තියෙනවා. නේද? ඔලු පැලෙන තර්ක නේද? එක එක එක එක නේද? තර්ක ඒ ඒ තැන ඇති වෙච්ච ඒවා. හරිය පුදුමයක් තියෙනවා. සමහර කාලවල ඉගෙන ගන්න ප්‍රමේයන්, සමහර කාලවල ඉගෙන ගන්න නියමයන් විද්‍යාවේ තාක්ෂණික විද්‍යාවේ තියෙන. කාලයක් ගියම මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නේද? ඉගෙනගත් ඔක්කොම එතකොට අහක. නමුත් පරමාර්ථ ධර්ම පිළිබඳ තියෙන නියමයන් පරමාර්ථ ධර්ම පිළිබඳ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමේයන් නේද මම නියමයන් ප්‍රමේයන් කියලා කියන්නේ අපිට මේකට ගැළපෙන විදිහට නේද ඒවා සත්‍ය වශයෙන් තියෙනවා පළවෙනි එක නියමයක් තමයි ඒක ප්‍රබල නියමයක් තමයි චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුජානනාථ දේශනා කරන්නේ තත අවිතත ආන්‍ය තත නේද මේක වෙනස් වෙන්නේ නෑ අන්නාකාරයකට පෙරලෙන්නේ නැති එකම සත්‍ය මොකද්ද චතුරාර්ය සත්‍ය ඉතින් එහි තියෙනවනේ හේතුඵල ධර්ම කියන එක. ඉතින් හේතුඵල ධර්ම අවබෝධ කරගන්න ගියාම අර යම් කිසි කෙනෙකුට මේවා මිශ්‍ර වෙවි හේතු වෙවි හැදෙන හැටි හරීම ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් අභිධර්මය තුළ හරිම ක්‍රමානුකූලව විග්‍රහයක් අපිට නෑ බෑ කියන්න බැරි. හරිද? එහෙම නෙවෙයි කියලා හිතන්න බැරි විග්‍රහයක් මේ සංග්‍රහණය සම්ප්‍රයෝගණය ඉගෙන ගන්න කෙනාට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? එතකොට ලොකු අමාරුවක් නෙමෙයි. සම්ප්‍රයෝග ණය ගත්තාම 16ක් තියෙනවා. ඉතින් 16 තේරුම් ගන්නයි ඕනේ. හරි. ඉතින් අපිට ඒක 16 කොහොමද 16 මතක තියාගන්න තියෙන්නේ. ඉතින් ඒවා අපිට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒවා කරගන්න හැටි අපි උපරිම වශයෙන් උත්සාහ කරමු. මේ වැඩසටහනේදී කොහොම හරි යම් අවබෝධයක් ඇති කරගන්න. ඒකද මේක කරන්න බැරි නෑ. අපිට උනන්දුව තිබුණා නම් උනන්දුව තියනවා නම් කරන්න බැරි නෑ. උනන්දුව තියන අයගේ උනන්දුව අඩු වෙන්න හේතුවක් වෙනවා මේවා නේද? මේක බුද්ධ වාසිතයක්ද නැද්ද කියන එක ගැන අපි මොකද මේක වෙන මොනවා හරි ඉගෙන ගන්නවා වගේ නෙවෙයි හානියක් වෙන්නේ නැහැ කියලා දන්නවනේ. ඒ ඒ පිළිබඳ තීරණය ගන්න කලින් නේද? අපි තීරණයක් ගත්තොත් අපි තමයි මේ ගැන මං අපි කියන හරි. අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන යටතේ අභිධර්මයේ බුද්ධ භාෂිතයක්ද නැද්ද පිළිබඳව ඉස්සෙල්ලා තීරණය කරගෙන ඉමු කියලා. හරිද? අපි ඔක්කොම එකතු වෙලා සියලු තර්ක හොයලා හරිද? වාදයක් තියලා හරි? අන්තිම තීරණයකට එනවා මේක බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා. හරි අපි හිතමු කියලා. මේක බුද්ධ භාෂිතයක් කියන හැඟීම තියෙන අයට ඒක අර වාදයෙන් ගන්න තීරණේ අර ලොකු තීරණේ පිළිගන්න කැමති වෙයිද? නැහැ. අපි මේ වාදයෙන් තීරණය කරනවා මේක බුද්ධ භාෂිතයක් කියලා. හරිද? එතකොට බුද්ධ භාෂිතය නෙවෙයි කියන හැඟීම තියෙන අයට මේක පිළිගන්න කැමැත්තක් එයිද? එහෙනම් අපේ වාදයෙන් වැඩක් වෙයිද? නේද? එහෙනම් අපේ වාදයෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි බොහෝ දෙනා පින්වත්නි කළ යුතු දේ පැත්තක තබා අපි දකින දෙයක් තියෙනවා කරන්න ඕන දේ පැත්තක තබා ඈත තියෙන දෙයක් ගැන කතා කරගෙන ඉන්නවා. ඒකෙන් අපිට කළ යුතු දේ අමතක කරන යම් ප්‍රමාණයකට අභිධර්ම ඉගෙනගෙන අදහින්න මම කියන්නේ. අඩුම ගානේ ditthi visuddhiya කාංකා විතරන විසුද්ධිය දක්වාවත් තේරුම් ගන්න පුළුවන් ගානට ඔය ලොකුවට නැතුව යම් ප්‍රමාණයකට හරි අභිධර්ම ඉගෙන ගන්න ධර්ම අවබෝධය සඳහා ලොකු පහසුවක් පහසුවක් තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න ලොකු පහසුවක් තියෙනවා. මුලාවටපත් වෙන්නේ නැති ගතියක් තියෙනවා. මේක අපිට මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්කමකුත් තියෙනවා. අපි පාසල් යන කාලේ බොහෝ බොහෝ කරුණු කාරණා ඉගෙන ගත්තාම ඒ කරුණු කාරණා ඉගෙනගෙන මොකක් හරි විෂයක කියන්නකො. ඒක අපි ඉගෙන ගන්න මොකක් හරි විද්‍යාව හරි මොකක් හරි විෂයක බොහෝ කරුණු තියෙනකොට ඒ කරුණු කාරණා ඉස්සෙල්ලාම අපි ඔක්කොම ටික කියවනවා. කියවන ගමන් මොකද කරන්නේ? කෙටි සටහනක් හදා ගන්නවා. ඒවා තියෙන වැදගත් ටික අරගෙන කෙටි සටහන බලනකොට මට අර ඔක්කොම ටික මතක් වෙනවා. ටික දවසක් යනවා. ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ මගේ කෙටි සටහන දෙකයි කියලා. හරිද? ඊට පස්සේ මොකද කරේ? හොඳට යම් ශාස්ත්‍රයක් ගවේෂණය කරන අයට තේන මගේ කෙටි සටහන ටිකක් දිග වැඩි වගේ. දැන් මොකද වෙන්නේ නිකම්ම? කෙටි සටහනේ කෙටි සටහනක් හදනවා. නේද? අත්දැකීම් ඇති. නේද? කවදාවත් හොඳට ඉගෙන ගත්තා නම් මොනවා හරි කරලා ඔන්න මොකද කියන්නේ කෙටි සටහනෙත් කෙටි සටහනක් හැදෙනවා නේද අන්න ඒ කෙටි සටහනෙත් කෙටි සටහන් ওই විදිහට කෙටියට කෙටි යනකොට අපි ඒවට කියනවා මාත්‍රිකා කියලා මාතිකා කියලා කියනවා නේද අපිට ඇත්තටම හිතන්න පුළුවන්කමක් තියෙනවා අභිධර්මය ගැන සාධාරණව අභිධර්මයේ තියෙන්නේ සූත්‍ර පිටකයේ තියෙන මාතිකා ටික කියලා නේද ඉතින් මේක පෙරගැස්සුවේ කවුද කින්දමන්ද මේවා පිළිබඳ නෙවෙයි අපි අවධානය යොමු කරන්න ඕනේ අනිත්‍ය ලක්ෂණයෙන් තොර දෙයක් අභිධර්මයේ තියෙනවා නම් අනාත්ම ලක්ෂණය හරීම ඉක්මනටම තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි අභිධර්මය හැදෑරීම. ඇයි මට හොඳටම තේරෙනවා මේ මේ ක්‍රමවේද එකක්වත් මං කරපේව නෙවෙයි. දැන් ස්පර්ශය ගැන තේරෙනකොට තේරෙනවා මට නවත්තන්නත් බෑ ඒක පවත්තන්නත් බෑ. හරිද? සර්වචිත්ත සාධාරණ චෛතසික ටික ඔක්කොම එකක්වත් නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. හරි. ප්‍රකීර්ණක චෛතසික ටික ගත්තාම හරියට මේ බලන්න හරියට කොච්චර ලස්සනද මේ පැහැදිලි කිරීම කියලා ප්‍රකීර්ණක චෛතසික ගත්තාම අකුසලයේ යෙදෙනවා කුසලයේ යෙදෙනවා. ඒ යෙදෙන චෛතසික ධර්ම ගැන අභිධර්මයේ පැහැදිලි කරන්නේ හේතුවක්කාර කපටි යාළුවෙක් වගේ කියලා. හරිද? කපටි යාළුවා කියන්නේ මට ඉන්න කපටි යාළුවෙක්. එයා මාත් එක්ක ජීවත් වෙනකොට මම හොඳ වැඩක් කරනකොට ඒකටත් උදව් කරනවා. ඒ මගේ හිත කඩා ගන්න එයා කැමති නැහැ. මම නරක වැඩක් කරනකොට මම කැමති නරක වැඩක් කරන්න නම් එයා මොකද කියන්නේ? ඔව් කරමු. නේද? ඔව් කරමු කරමු කියලා විරුද්ධ වෙන්නේ නැහැ. ඒ තමයි තියෙන කපටිකම. අන්න ඒ වගේ තමයි මේ පකින්නක චෛත්‍යික ටික කියන කියන්නේ අකුසල් සිත්වලත් කුසල් සිත්වලත් දෙකේම විතර්කයක්. උදාහරණ විදිහට විතක්ක කියන එක පළවෙනි චෛත්‍යිකේ ඒක ගත්තාම ඒක නෙක්කම්ම සංකල්පනා නේද? නෙක්කම්ම වශයෙන් විතර්ක තියෙනවා, අව්‍යාපාද වශයෙන් විතර්ක තියෙනවා, විහිංසාව වශයෙන් විතර්ක තියෙනවා නේද? ඒ වගේම කාම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා. නෙක්කම්ම, අව්‍යාපාද, අවිහිංසාවන් දෙපැත්තට විතර්කය දෙනවා. නේද? එතකොට අන්න ඒ වගේ අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපිට හොඳට තේරෙනවා යන්න ගියොත් විතර්කය හරවන්න ඕන කොයි පැත්තටද? විතර්කය මගේ හැදලා තියෙන්නේ කොයි පැත්තටද? හ්ම් කාමච්ඡන්දය තමන්ගේ කාමච්ඡන්දය වශයෙන් කාමච්ඡන්දය තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ සංගාරව සූත්‍රයේදී අපූර්වට දේශනා කරලා තියෙනවා එයාට ඒකෙන් අයින් වෙන්නවත් තේරෙන්නේ නැහැ කියලා. හරි? කාමච්ඡන්දය ඇති කෙනාට කාමච්ඡන්දය දුරු කරගන්න තේරෙන්නේ නැහැ කියලා. ආත්මාර්ථය අමතක වෙනවා කියලා. පරමා පරාර්ථය අමතක වෙනවා කියලා. හරිද? අභිධර්මයේ තියෙනවා අපූර්වට ලෝභය ඉස්මතු වෙච්ච කෙනාට මෝහය, අහිරික, අනෝතප්පය, උද්ධච්චය කියන සත්‍යකයන් පහළ වෙනවා කියලා. හරිද? කාමචන්ද විතරක් නෙවෙයි එතන තියෙන්නේ නිවර ධර්ම ඔක්කොම. අතන තියෙන සියලු අකුසලයන් එක්ක මෝහය හේදෙනවා. මෝහය දෙනවා කියන්නේ ඇත්ත වැහෙනවා. එයාට එයාට අකුසලයක් ආවද කියලා වක්වත් මතක් වෙන්නේ නැහැ. මේක හරියම ගලප ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ගලප ගන්න පේන්න තියෙනවා. මං ආරාධනා කරනවා හඳුන්වා දෙන දවසේ අභිධර්මයේ හදාරන්න පටන් ගන්න හැමෝම. හරිද? ඔන්න ඔය ඕන එක වෙද්දී. මැරෙන්නේ නේද කියලා ඉන්නකො බලන්න මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා අපි අභිධර්මයේ හදාරන්න බලනවා කියලා. ඇයි? මොකද ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය නිවැරදිම වෙනසකට කියන එකයි. නේද? අපි වෙනස් වෙන්නයි හදන්නේ. අපි බෑ බෑ කියලා හිතපු ධර්මය හදාරනවා. මට යන්තම් ඕක දිගට හදාගෙන එක තැනකින් හරි ත්‍රිලක්ෂණයට පහර වදිනවා කියලා තේරුණා නැත්තම්. හරිද? ත්‍රිලක්ෂණයට පටහැනි කියලා තේරුණොත් මම ඉගෙනගත්ත සූත්‍ර පිටකයේ කිසියම්ම හෝ තැනකට අභිධර්මය පටහැනි කියලා තේරුණොත් වහාම නාතර දාන්න. එතකන් යන්න කියලා මම කියනවා. හරිද? මට ධර්මය අවබෝධ කරගන්න පහසුවක් වෙන්නව නෙවෙයි අපහසුවක් වෙනවා කියලා තේරෙනවා නාතර. හරිද? එතකන් යන්න. පූර්ව නිගමන ගන්න එපා. කවුරුත් කිව්වට පූර්ව නිගමන ගන්න යන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? පිට ඉඳන් බලන්නේ නැතුව බැහැගෙන බලන්න. එතකොට තේරෙයි ඇත්ත නැත්ත කියන්නේ මොකද්ද කියලා. එහෙනම් ලැබෙන ඉරිදා ඉඳන් අපි හැමදාම ප්‍රත්‍යක්ෂා වැඩසටහන යටතේ අභිධර්මය හදාරන්න මූලික වශයෙන් ආරම්භ කරනවා. ඉතින් අපි බලමු අපිට මොකද වෙන්නේ කියලා. නේද? හොඳයි. හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා සියලු දිනාටම මේ උතුම් ධර්ම වැඩසටහන සඳහා දායකත්වයෙන් දරපු සියලු දෙනාටම තමන්ගේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන මේ මැදිරියට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිසට උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු තේ සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති